එබඳු සාන්දීමට සැරසෙන්නේ දීපුරුකල නිස්සාරණ වනේ කර්මස්ථානාචාර අතිගරු පඬිත මාතර සේනානාරාම නායක ස්වාමීන් වහන්සේ විසින් 1979 මාර්තු මාස 27 වෙනි පොහොදින දීපුරුකල නිස්සාරණ වනේ යෝගාවචර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්න යෙදෙන තමකම් ධර්ම දේශනාවකට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 සතනාච භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පතිරාධාය සංවත්තති ඉදරෙක්ඛවේ දිනුඛෝ ආරූප සංඥං මනසි කරෝති දිවා සංඥං අධිඨාති यथा दिवा तथा रत्तिम् यथा रत्तिम् तथा दिवा इति विवतेन चेतसा पर्योनन्धेन सप्तभासं चित्तं भावेति अयमुच्यति विक्रमे සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන කතිරා භාය සම්මත්ති සමාධි භාවනාවේ ප්‍රයෝජන වශයෙන් මුලින් කොටස් කිහිපයක් ප්‍රකාශ වෙන ඇති අද ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ එයින් සමාධි භාවනාව බලයෙන් ඇතිවන්නා වූ ඥාන දර්ශන කියන අංශය දියුණු වීමද සමාධි භාවනාව නොයෙක් දේට උපකාර වෙන හැටි මුලින් ප්‍රකාශ වුණා. අද ප්‍රඥාන දර්ශනේ ලබා ගැනීමට සමාධි භාවනාව උපකාර වෙන හැටි මේ ප්‍රකාශ වෙනවා. සමාධි භාවනාව කියනකොට ප්‍රසිද්ධ වචනයක් සමාධි භාවනාව යන සමාධි භාවනාවේ විදර්ශනා භාවනාව කියන ওই විදිහේ භාවනා දෙකක් කියන බව මේ අත් උදාන සමාධි භාවනාව කියවම විසුද්ධි හතරෙන් දෙවෙනි විසුද්ධිය. ඥානත් වශයෙන් කලකනමත තුන්වෙනි ඥානය. සමාධි භාවනාමය ඥානය කියලා ප්‍රකාශ වෙන්නේ ඥාන කොටස් සඳහන් වෙන තැන. සෝතාවධානේ සෝත සුතමේ ඥානෙ සීලමේ ඥානෙ සමාධි භාවනා ඥානෙ කියන ওই විදිහේ කතා කරන තැන් වල ඥාන නාමයෙන් කතා කරනකොට තුන්වෙනි කොට. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන මේ විසුද්ධි නාමයෙන් කතා කරනකොට දෙවෙනි අවස්ථාවයි ලැබෙන්නේ. චිත්ත විසුද්ධිය කියනවා. සමාධි භාවනා කියන ව්‍යවහාරයේ ලැබෙන්නේ විසුද්ධි කතාවේදී චිත්ත විසුද්ධිය කියන කොටස. මෙයින් මේ සමාධි භාවනාව ඥාන දස්සන එය ලබා ගැනීමට උපකාර වෙන සැටි අද ප්‍රකාශනය. පතමාද පිටරේ සමාධි භාවනා භාවිතා බෞලී කතා ඥාන දස්සන පටිලාභාය සංවතති කියන ප්‍රශ්නේ. ඥාන දස්සනය ලබා ගැනීමට ප්‍රයෝජන වන්නා වූ සමාධි භාවනාව අවරේත ඉදෙක්ඛවේ වික්ඛු ආලෝක සංඥං මනසිකාරෝ දිවා සංඥං අදිත්‍ථාන මේ ශාසනයේ මේ ලෝකයේ වික්ඛු ආරෝප සංඥාන් බලති කරෝති කලින් ගත්ත ආරෝප සංඥාව මෙනෙහි කරා දිවා සංඥාන් අදිඨාති දිවා දවල් යන සහවල් කියන සංගීම අදිඨාන කරගනි අබාගනි යතහා ජීවා තථා රත්ති සාවල් යම් හැඟීමක් යම් පිළිවෙලකට සිටිවිලි පහළ දෙයින ඒ විදිහට රාත්‍රියත් සතරත් රාත්‍රියේ ඒ විදිහට එළියට හිටව හිට පහළ දෙයි යථාරත්යෙන් තථා දිවා යථා දිවා තථාරත්යෙන් යථාරත්යෙන් තථා දිවා ඔය විදිහට සාවල් යම් බඳුනම් තාත්තේ ඒ බඳු. තාත්තේ අම්බඳුන දවාරේ ඒ බඳු. ඉති විවතේන චේදතා අපරියෝ රත්තේන සත්තභාසං චිත්තං භාවේ. මෙතේ විවතේන චේදතා විවෘතං සිති. විවෘත වූ ඒ වගේම අපරියෝ රත්තේන නොබැඳී නොඇතුනි සිතින් යුක්තව සත්‍යභාසං සිත්තං භාවේ ආරෝප සහිතව සිත භාවේති වඩා අයං උච්චති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකත ඥාන දස්සන පටිලාභාය සංවර්ධති මහණෙනි මේ විදිහට ක්‍රියා කරන්නා වූ පිටුවගේ මේ සමාධි භාවනාව ඥාන දර්ශනේ ලබා ගැනීමට උපකාර වේයයි කියන ලදී මෙන්න මේ විදිහටයි මේ සූත්‍රයේ කොටසේ අදහස. භාව ඥාන දර්ශනය ලබා ගැනීමට උපකාර වෙයි කියන ප්‍රධාන ප්‍රතිතේරි. ඥාන දර්ශනය. ඥාන දර්ශනය කියන මේ වචනයයි ප්‍රධාන වශයෙන් මෙතන තෝරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඥාන දර්ශන වචනය හය ආකාරයකට වාගේ බෙදිලා වෙනත් වෙනත් අර්ථවල සඳහන් වෙනවා. විදර්ශනාව විදර්ශනාවටත් ඇතන් තැනක ඥාන දර්ශනය කියන වචනේ ප්‍රකාශ වෙන ඇතන් දේශනාවල ලෝකෝත්තර මාර්ගයටත් මේ ඥාන දර්ශන කියන නම විවහාර වෙනවා. ලෝකෝත්තර ඵලයටත් ඥාන දර්ශන නම විවහාර වෙනවා. ඊළඟට සත්‍ය වෙක්කන ඥානයටත් ඥාන දර්ශන නම විවහාර වෙනවා. සර්වඥතා ඥානයටත් ඥාන දර්ශන කියන නම ව්‍යවහාරය. චතුපපාත ඥානය කියන දිබ්බදක්ඛ ඥානයටත් ඥාන දර්ශනය කියන නම ව්‍යවහාරය. මේ දේශනා ඒ තැන් වල යෙදිලා තියෙන හැටි හැටියට තෝරගන්න යන බුද්ධ දේශනාව ඥාන දර්ශන කියන වචනේ තිබුණ තියෙනවා නම් ඒක මොන අර්ථයකද දෙවිලා තියෙන්නේ අර්ථයකද දෙවිලා තියෙන්නේ යන්න විස්තර දේශනාවේ තෝරා බේරා ගන්න මේ දේශනාවේ ඥාන දර්ශනය කියලා කතා කරන්නේ තිබ්බටත් වෙනවා ඒක ලෞකික එකක් තිබ්බටත් වෙනවා දිප්පජප්පෝ චුතුපපාද ඥානේ කියන දෙකම එකම කොටසට අයිති ඥානයි. දිප්පජප්ප ඥානය ලෞකික අධිඥා සහ පංචාභිඥා කියන නමින් සඳහන් වන අභිඥා පහේ අන්තිමටම සඳහන් වන මුදුනේම සඳහන් වන කරුණ. දිබ්බජත්ය ඉන්ද්‍රියයන් දිබ්බසෝතං පරදිත්ත විජානන කුබ්බේ නිවාසානුස්සති දිබ්බජප්පෝති පංචඛ ඔය විදිහට අභිඥා පහ සඳහන් වෙන තැන දිබ්බචක්කු කියන පස්වෙනි. ඒ දිබ්බචක්කු නාමයෙන් කතා කරන පස්වෙනි අභිඥාවයි මේක සඳහන් වන මේ ඥාන දර්ශනය කියන්නේ. එතකොට සමාධි භාවනාව දියුණු කිරීමෙන් දිබ්බචක්කු ඥානේ ලබාගත හැකි වේ කියන ප්‍රධාන අදහසයි කෙටි තේරීමයි මේකෙන් ගන්න තියෙන්නේ. සමාධි භාවනාව කියන්නේ යම් කිසි කර්මස්ථානයක් මොනවාතරි කර්මස්ථානයන්ගෙන් අර්පණාව ලැබෙන්නා වූ ධ්‍යානෙ ලැබෙන්නා වූ යම් කිසි ඒ කර්මස්ථානයක් අරගෙන ඒ භාවනා කරන්නා වූ අවස්ථාවේදී එතෙන්දී ප්‍රථම ධ්‍යානාදී මේ ධ්‍යානයන් ලබා ගත්තාම ඒ ලබා ගත්තා වූ ධ්‍යානවලට කියන්නේ ඒ සමාධි භාවනා කියන නම. මෙන්න මේ විදිහට මේ ඇති කරගත්තා වූ සමාධි භාවනාව හොඳට දියුණු කරගත්තාම මෙහි සඳහන් මේ ඥාන දර්ශනය ලබාගත හැකි වේ. එතකොට ඒ ඥාන දර්ශනය කියන්නේ දැන් අපි තේරුම් ගන්න ඕන දිවස් ලබා ගැනීම. ඥාන මහන්සේගේ මේ දේශනාව අනුව අපි අතුවාචාරින් මහන්සේට ඒක වෙන් කරලා කියනවා කියනවා මේ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ ඒ මේ දිබ්බ දක්ෂණානේ ඒක චුතු උපාදානානේ කියලා නමෙනු සඳහන් වෙනවා. එතකොට ඥාන දර්ශනේ කියන්නේ එත චුතු උපාදානානේ කියන්නේ දිබ්බ දක්ෂණානේ කියන්නේ මොනවද? එකක් වශයෙන් මේ ස්ථානය සලකා ගන්න. මේ ලබා ගැනීමට උන්වහන්සේ වදාළේ ඒ ආලෝක සංඥාන් මානසි පරෝති විවා සංඥාන් ආලෝක සංඥාන් මානසි පරෝති කියලා ඒකට උපකාරක දේවතෙන් ආලෝක සංඥාවක් මෙනෙහි කරන්නේ පොදු වෙන්නේ ආලෝක සංඥාවක් මෙනෙහි කරනවා කියන්නේ තමන් කලින් දිනු කරගත්තා වූ ආලෝක සංඥාව සිටිය යුතුය. ඒ ආලෝක සංඥාව කියන්නේ දැන් කටින වශයෙන් බලනකොට තේජෝ කටිනේ ඕදාත කටිනේ ආලෝක කටිනේ ඔය එක්තරා කටිනේ අනුව දිනු කර ගන්නවා ධ්‍යානයක් ලබා ගන්න. ඒ කියන්නේ කසිනියක් අභාගන ඒ උග්ඝහ නිමිත්ත, ප්‍රතිපහාද නිමිත්ත කියන මේ අවස්ථාවල් ඉක්මවල ඒ ප්‍රතිපහාද නිමිත්ත අතුරු කරගෙන අර්පණා කියන ධ්‍යාන කිච්චය ලබා ගන්න දියුණු කරගන්න. විශේෂයෙන් කාය ගණකට මේ මේ ධ්‍යානය මේ මේ తත්වය ලබා ගැනීමට අටවුතු කරන්නා යෝගාවචරය සාමාන්‍ය අවස්ථාවකදී වුණත් පුරුදු වෙලා තියෙන්න හිතේ විවෘත අවස්ථාවක් ඒ වගේම නීවරණයන්ගෙන් නැවතිච්ච අවස්ථාවක් සදා ගැනීමට පුරුදු කරගන්නේ මේ මේ විදිහේ ඥාන දර්ශනයක් ලබා ගැනීමට මුලින්ම යෝගාවචරය මුල් පියවර වශයෙන් විවෘත හිතක් ඇති කර ගැනීමට පුරුදු වෙනවා අනිග්‍රහ ලබා ගැනීමටම නෙමෙයි දියුණු පිටක් සමාධියට විදර්ශනා සමාධියට සාමාන්‍ය සමාධියට විදර්ශනා සමාධියට සුදුසු හිතක් පවත්වා ගැනීමට උපකාර වන අන්දමට හිත පවත්වන්න පුරුදු වෙන්න ඕනේ ඒ විදිහට උපකාර වෙන හිතක් පවත්වීම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ නිවටේන චේතස අපරියෝනත්තේන සත්පදාකං චිත්තංකාරී විවෘත හිතක් හදා ගන්න මහත්සි ගන්න ඒ වාගේම ඒ විවෘත වාගේම නීවරණයන්ගේ කාමච්ඡන්දාදී මේ නීවරණයන්ගේ නොබඳුන නොඇසුණු සිතක් පවත්වා ගැනීමට මහන්සි ගන්නවා අල්ලාගෙන ප්‍රේම කෙනෙකුටයි මේ ඥාන දර්ශනය සම්පූර්ණ කරගන්නට පුළුවන් සිත විවෘත වෙනවා කියන්නේ විවෘත වීමේ කියන්නේ ප්‍රකට වීම ප්‍රකට හිතක් ඇති කරගන්න අප්‍රකට තත්වයෙන් තියාගන්නවා. ඒ වගේම නොයතිච්ච හිතත්වෙන් නොයතිච්ච කියන්නේ වැසීම වැසීම සිද්ධ වෙන්නේ හිතේ වැසීම නිවරණයන්ගේ. කාමච්ඡන්දේ නිසා හිතේ වැසීම සිද්ධ වෙනවා. ආවරණය නීවරණ ආවරණ කියන නමින් කතා කරන මේ කාමච්ඡන්ද නීවරණය. නිසා හිතේ ආවරණය ඇති වෙනවා වැසීම ඇති වෙනවා. ව්‍යාපාද නීවරණය නිසා. තීන මිත්‍යේ නිසා. උද්දච්ච කුක්කුච්ච නිසා වැසීම ඇති වෙනවා හිතේ. එතකොට විචිකිච්ඡාව නිසා හිතේ වැසීම ඇති වෙනවා. මේ විදියට මේ හිතේ ඇතිවෙනා වූ වැටීම ආවරණය නැති කරගෙන නිතරම වාසය කරන්න පුරුදු වෙන්න. එතකොට එතන හිත ප්‍රකට හිතක් වෙනවා. අපරකට හිතක් නෙමෙයි ප්‍රකට හිතක් වෙනවා. නිතරම මේ නීවරණයන්ගෙන් වැහිච්ච අඳුරු වෙච්ච ඒකත් සබාගෙන ඉන්නකොට ඒ සමාධියකට ඉඩක් ලැබෙන්නේ නැහැ. හිත සමාධියෙන් අයින් වෙනවා. සමාධියකට උපකාර වෙන්නේ නැහැ හිත. ඒ වගේම මේ විඥාණයට කොහොමවත් උපකාර වෙන්නේ මෙන්න මේ නිසා සප්පදාසං චිත්තම් භාවේ ප්‍රභාසහිත ආරෝප සහිත හිතක් නිතර පවත්වා ගැනීමට මහන්සි ගන්න. ඒක මේ විදිහේ පතනියක් දිනු කරගෙන හදින භාවනාවකින් සදාගත ධ්‍යානයක් ඇති කරගෙන ලබා ගන්නා වූ මේ ආලෝකය පමණක් නෙමෙයි. හදින භාවනාවක් නැතුවම සාමාන්‍යයෙන් පුරුදු කරන්න මහන්සි ගන්න ඕන එළියක් රාත්‍රී කාලයේ හෝ සවල් කාලයේ ගම් කිසි ආලෝකයක් පිටත ගන්න ඒ දැක්ක ආලෝකයේ හිතේ සංසත් කරගන්න මහන්සි ගන්න. දවල් කාලයේ ලැබෙනා වූ ආලෝක සූර්යාලෝකය anu නැත්නම් වෙනියම් කිසි එළියක් අනුව ඇති කරගල් ලැබිච්ච ආලෝකය දෙවිතේ යොදලා ඒක පිටේ තන්පත් කරගන්න මහන්සි ගන්නවා. සාත්‍ය කාලයේදී යම් කිසි එළියක් දැක්කම ඒකත් හිතට ආරගෙන ඒ අනුව අර හිතේ තන්පත් කරගන්න මහන්සි ගන්නවා. ඒ හිතේ තන්පත් කරගත්ත ඒ එළිය ආලෝකය ඇතන් විට නැති වෙන්න පුළුවන්. නැවතත් ගන්න පුළුවන්. නැවතත් අරගෙන නිකම් ඉන්න වේලාවල් වලට ඒක හිතේ මතු කරගන්න ඕනේ. ඒකදී. ඒක පුරුදු කරගෙන යනකොට හැපියාවන ටික වේලාවක් විවේකෝ ඉන්නකොට අර ගත්ත එළිය විදේකම එනවා පිටට. මතු වෙලා හිටිනවා. ඒක කොහොමද කියන්නේ සමහර විට ඒක ලොකු වෙලක් හිටිනවා. හොඳට හිත තැන්පත් නම් ඒ එළිය තවත් ලොකු කරගන්න පුළුවන්. වත් ලොකු වත්යක් පමණ ලොකුවට ඇති කරගන්න ඊටත් වඩා ලොකුවට දියුණු කරගන්නත් අර කදින අනුව ලබාගත්තා වූ ධානයක් ලබාගත්තා වූ තරත්තාට මේක විශේෂයෙන් කරගන්නට පුළුවන්. ඒ ලබාගත්ත කසිනිය අනුව කසිනා රෝගේ අනුව ඒ ආරෝපණය අතුරුවාගෙන වාසය කරන්නට පුළුවන්. ඒ දිනු කරන පිළිවෙල විස්තර සහිතව අධිඥාවයි සම්බන්ධව උගන්වන තැන්වල විස්තර සහිතව සඳහන් වෙනවා. ඒ තැන්වල කසින හතක් සඳහන් වෙනවා මේ සාමාන්‍ය අධිඥාව ලබාගන්නට ධ්‍යාන 8යි. ප්‍රථම ධානය, දෙතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, ආපාසානංචායතන ධානය, විඥානංචායතන ධානය, ආකින්චඤ්ඤායතන ධානය, නේව සංඥා, නා සංඥායතන ධානය කියලා ධාන 8යි. කඨින අර්ථය. ඉතින් ඕවා අර අධිඥා ලබා ගන්නා වූ අත්තා විශේෂ පරිචයක් පොරුද්දක් ප්‍රගුණතාවක් ඇති කර ගැනීමට ලොකු තහංසියක් ගන්න ඕන. සාහතරාකාරයෙන් මේකේ සිත් පරිදමණය කරන හැටි උගන්වන කියන අභිඥාව ලබා ගන්න තැන් වල ඉස්තර වාසේ. ඒ තරම් මහන්සියක් ගන්නේ නැතුව පිටු හැටියට ඒ අභිඥාවල් ක්‍රියාවේ යොදවන්නත් පුළුවන් වෙනවා. සිතුව ඇති අභිඥාවයි ක්‍රියාවේ යොදවා ගැනීමට මේ විදිහේ ලොකු කුරුච්චක් ප්‍රගුණතාවය ඇති කර ගන්නවා. ඒ විදිහේ ඇති කරගත්තා වූ ප්‍රගුණතාවය එකත් මේ සත්‍යදහස කිත්ත කියලා ප්‍රකාශ කරනවා. ඒ විදිහේ ඇති කරගත්තා වූ සිතක් ඇති එක්කේන ඕ ඒවන් සමාන්තේ දිත්තේ පරිසුත්තේ පරියෝදාතේ අනංගනි විපතෝ සත්‍යයේ මුදු භූතේ කම්මනියේ තියාණේ ගත්තත්තේ චුතුපසාදනාන අජිත්තං අභිනීහර අභිනීහරති අභිනින්නා නේද අභිනීහරති කියලා ওই විදිහට ප්‍රකාශ වෙන්නේ ඒ සත්පදහාස චිත්තේ සම්බන්ධ සත්‍තරං දිවුනුද සවිතරං මේ සම්බන්ධව වැඩ කළ යුතුද කියලා අර විශේෂ යොදාතු විශේෂණ පද අනුව තේරුම් ගන්නට පුළුවන්. ඒක සම්බන්ධ කරගෙන කොයි තරම් මහන්සියක් අරගෙන මේ ජීවණය කරගත යුතුද කියන එක ඒ විශේෂණ පදයෙන් තේරුම් ගන්නට පුළුවන්. එතකොට ඒ විදිහේ කටයුතු කළා වූ යෝගාවචරයට මෙන්න මේ විදිහේ මේ දිබ්බ දක්ුණාන සහර වෙන හැටි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා මේ දිබ්බතක් හෝ ඥානය සාමාන්‍යයෙන් ලෞකික වශයෙන් ලැබෙන. එතකොට මාර්ග අවස්ථාවේදී ඇතන් උත්තමයන්ට මාර්ග අවස්ථාවේදී ප්‍රථම මාර්ගයේදී සමහරත්තන්ට මේ අධිඥා ලැබෙනවා. ප්‍රථම මාර්ගය ලැබෙනවා හා සමගම මේ අධිඥා ලැබෙන හැටි මහා සමය සූත්‍රයේ සඳහන් වෙන අරදිච්චයට. සමහරුන්ට අනාගාමී මාර්ගයෙන් පස්සේ අරිහත් මාර්ග ඥාන මාර්ග ඥානෙ ලැබෙනා අවස්ථාවේදී මේ අභිඥාවල් ලැබෙන හැටි ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධ ඥාන සමගම මේ සම්පූර්ණයෙන් ලැබිච්ච හැටි ප්‍රකාශ වෙන්නේ. සදෙන් දැන්වල ත්‍රිවිද්‍යා නාමයෙන් කලහන් විද්‍යා තුන කියලා කොටස් තුනකට සඳහන්. සුත්තේනි වාසං රෝගේති සද්දා පායං චපපති අතෝ ධාති සංපත් අභිඥා භෝතිතෝ මොනි මේ විදිහට සඳහන් වෙන ත්‍රිවිද්‍යාව මේ ලෝකෝත්තර අවස්ථාව ගැන කියන්නේ ලෞකික අවස්ථාව ගැන කලබමකට මේ ධ්‍යාන ලබා ගන්නා වූයන්ට හොඳට පුරුදු කියන්නේ සංසාරයේදී මේ ධ්‍යාන ප්‍රඥාවයි පුරුදු කරපු මහා බෝධිසත්ව වරුන් වැනි ශ්‍රේෂ්ඨ උත්සමයන් තමයි. චතුර්ථ ධ්‍යානය ලබා ගන්නකොටම මේ සම්පූර්ණ වෙනවා. අෂ්ට සමාපත්තියම සම්පූර්ණයි. අභිඥා සහිත අෂ්ට සමාපත්තියම සම්පූර්ණයි. ඇතන් බෝධිසත්වවරුන්ට එක සැකෙනයක් පිළිබඳව වැඩ කරනකොට සැකෙන සියල්ලම සම්පූර්ණව අෂ්ට සමාපත්තිය පංචාභිඥා සමාපත්තියම සම්පූර්ණ වෙනවා. ඒකේ තේරුම අදහස පෙර පුරුද්ද සංසාරයේදී ළඟ ආත්ම භාවවලදී දිනු කරගත්ත අධිඥා අසමාපatti දිනු කර ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් ඒක සමරයි. සාමාන්‍ය වශයෙන් කතා කරනකොට මේ ධ්‍යාන අධිඥා කියන මේවා ලොකු දේවල් සමකන්නේ නැහැ පුත දේශනා. පොඩි දේශනා, පොඩි දේවල් වශයෙන් සඳහන්. ධ්‍යාන චතුර්ථ ධ්‍යානය දක්වා මේ අරූපාවචර ධ්‍යාන එතකොට එයින් එහාට දෙන්නා වූ අරූපාවචර ධ්‍යාන කියන මේවා දිට්ඨධම් මුතුක විහාරා සංවත්ති කියලා සඳහන් වෙන පිළිවෙලට මේවා ඉහාත්මයේ පහළ විතරණය සඳහා යෙදෙනා වූ දේවල් නිසා කෙලෙස් සම්පූර්ණයෙන් කැඩීමට උපකාර වෙනවා දේවල්. කෙලෙස් කැඩීමට උපකාර කරගත හැකි මේ ධ්‍යානය සාධක කරගෙන විදර්ශනා වඩන්නව අවස්ථාවයි. ඒ නිසා සමහර තැන්වල සඳහන් වෙනවා මේ අභිඥාව ලබා ගන්න. ඥාන දර්ශනාදී මේ අභිඥාව ලබා ගත්තත් මේක එහා තිබෙනා වූ සිත උදස් ධර්ම වශයෙන් සෝවාන් සකෝදාගාම අනාගාම අරහත් කියන මේ මාර්ගඵල ධර්මය හිත උසස් ප්‍රතිධර්ම වශයෙන් තිබෙන බවයි බුදුරජාණන් අධිඥා සහිතව මේ අසහනවත් අපි ලබාගත්තත් ඒක ඒ තරම් ලොකු දෙයක් වශයෙන් ගණන් ගත යුතු නෑ කියන එකයි මහන්සිය දේශනා. යම්කිසි විදිහකින් විදර්ශනා භාවනාව දියුණු කරගෙන මොනම අධිඥාවක් නැතුවවත් සෝවාන් මාර්ග ඥානය ලබාගත්තා නම් ඒ ඉතා උසස් දෙයක්. ඉතා ප්‍රණීත දෙයක්. මෙලෙසම සම්පත්තියක් වේ. ආලෝකෝත්තර ධර්ම අතරින් සෝවා මාර්ගඥානය එක පහත් නේද. ඒ පහත්ම සෝතාපට්ටි මාර්ගඥානය පවා ලබා ගත්තා නම් ඒක ඉතා උසස් අර අභිඥා සහිතව අසරාවාද ලබා ගන්නට බාරා ලාභ දෙන කෝටි ආරයකින් සත්‍යවාදී බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රවලදී දේශනා ඉතාකල්පනා කරගන්න තෝරන මේ කජන භාවනාවල් කිරීමෙන් අනුභාවනාවල් කිරීමෙන් මේ සමාධි භාවනාවල් කිරීමෙන් ලැබෙනා වූ ඥානය අධිඥාව කියන මේවා මෙහි අප බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයක් අදාගත්තා වූ අප බලාපොරොත්තු වියුත්තේ විදර්ශනා භාවනාව මුදුන් සමනවා ගන්න. විදර්ශනා භාවනාව මුදුන් සමනවා ගැනීමට උපකාර වන්නා වූ සමාධි භාවනාව පිළිබඳව දේශනාව ඊළඟට අවස්ථාවකදී අහන්න ලැබෙනවා ඇති අද දවසේදී ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වුණේ මෙන්න මේ ඥාන දර්ශනය ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධිය ගැන පමණයි. ඒක උත්තර ප්‍රතපත් මේ සූත්‍ර දේශනාවේ. අපි ඒකෙන් ගත යුතු ප්‍රයෝජනය වශයෙන් සලකා ගන්නට ඕන අප දිනු කරන්නා වූ මේ භාවනාව. සමත භාවනාවක් අපි දිනු කරනවා නම් විදර්ශනා භාවනාවක් අපි දිනු කරනවා නම් ඒ අනේකක් අප බලාපොරොත්තු වෙන්නේ නිවන් ලබා ගැනීමට එය පාදක කරගැනීමයි කියන්නේ පිහිට කරගැනීමට එතකොට නිවනට පාදක කරගැනීමට පිහිට කරගැනීමට අප වඩන්නා වූ සමත භාවනාව හෝ විදර්ශනා භාවනාව හෝ සිතේ ජීවිතයන් වෙන වෙන අවස්ථාවලදී ප්‍රකාශ කරලා අපේ ඒ සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් උපකාර වෙන උත්තර අදහසක් දැන් පවත්වන ප්‍රකාශ මොකක්ද අදහස හිත ආලෝක සහිතව තබා ගන්න. එතකොට කලසුන්ගෙන් නැවතිච්ච හිතක් වශයෙන් සබා ගැනීමට උත්සාහ ගැනීම මේ සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් කරන සමාවස්ථාවකදී අනවස්ථාවකදීම ප්‍රයෝජනවත් වෙන බව විදර්ශනා භාවනාව හෝ සමත භාවනාව හෝ කරන්න පටන් ගත්තා ඒ කරන්න පටන් ගත්ත අවස්ථාවේදී ආරම්භ කළා ඒ කරපු ආරම්භය නතරවා කරගෙන යන්න ඕනේ ආරම්භය. ඒ කඩවීම නිසා ආ දව කඩවීමෙන් යම් කිසි විදියකින් අවුරුදු ගණන් කලත් ඒ භාවනාව ඒකේ සත්‍යය කඩවීම කිව්වෙ වෙන්නේ මෙන්න මේ නීවරණයන්ගේ බලයෙන්. ඒකේ පහළ වෙන නීවරණ නිසා. හිත කොයි හොඳටත් හිත දෙනවා. ඇතැම්මට නරකටත් හිත දෙනවා. ඉතින් මේක තේරුම් අරගන්න ඕන යෝගාවචර හැම කෙනෙක්ම තේරුම් අරගන්න ඕන. ඒ හිතේ ගහන්නේ නැති මේක. අපි හිතෙන් වැඩ ගන්න නැත්නම් හිතේ නියමන්නමට වැඩ ගන්න නම් මේ චිත්ත සංකාරය. හිතේක පිරිසිදු චිත්ත සංකාරයක් වෙන හැටියට චිත්ත සංකාරය කරගැනීමට චිත්ත සංකාරය කරගෙන පවත්වා ගැනීමට මහත් ගන්නවන උත්සාහ ගන්න. මේ පෙර චිත්ත සංකාරය නරක වීමට නරකකට හැරීමට උපකාර වෙන්නේ සංකීර්ණක කියන්නේ. සංඝා සංකීර්ණක. චිත්ත සංකීර්ණක. සුචරිත සංකීර්ණක. පිළිවෙලින් කියනකොට දුස්සරිත සංකලයේ සංහා සංකලයේ දුක්ඛ සංකලයේ එතකොට මෙන්න මේ සංකලයේ කියන්නේ පිළිවෙත දුස්සරිත නිසා වැරදි හැසිරීම නිසා කාය වචන කියන මේ දෙකේ වැරදි හැසිරීම නිසා දුස්සරිත සංකලයේ ආසාවල් නිසා নানা ප්‍රකාර ආසාවල් නිසා සංහා සංකේතය ඇති වෙනවා මේ විදිහේ දෘෂ්ටි නිසා බුද්ධ සංකේතය ඇති වෙනවා මෙන්න මේ විදිහට මේ කෙලෙස්වලට ඉත නැදී වාසය කිරීමට යොදාව කරන්න මහත් ගන්න වෙනවා. හතන් විත සංහාවල් ඇති වෙනවා. මේ විදිය සංහාවල් ඇති වෙන ඉඩ තියෙනවා. භාවනා කරන එතනින් පරිසම්පන්න රූප සංහාව, සද්ද සංහාව, ගන්ධ සංහාව, රස සංහාව, පොට්ටබ්බ සංහාව, ධම්ම සංහාව. ඒ හයකාරයකට සංහාව ඇති. රූපයන් ගැන සංහාව ඇති. නොඑක් විදිහේ දේවල් සම්බන්ධ වෙනවා. සද්දයන් ගැන සංහාව ඇති වෙනවා. තුන වර්ග සම්බන්ධව සංහාව ඇති වෙනවා. රස සම්බන්ධව තණ්හාව ඇති වෙනවා. ස්පර්ශ සම්බන්ධව තණ්හාව ඇති වෙනවා. එයින් බාහිර විකතම සම්බන්ධ වන්නා වූ ධර්ම තණ්හාව කියන එක ඇති වෙනවා. මේ තණ්හාව මේ විදිහේ තණ්හාවල් වලට ඉඩ නොදී වාසය කරන්ට වහන්සි ගන්නවා. එතකොට මේ තණ්හාවල් වලට යට වුණොත් අර සමත භාවනාවත් අතරමඟ වැටලා යන විදර්ශනා භාවනාවත් අතරමඟ වැටලා යන වෙන වචන වලින් කියනවා නම් ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය හොඳට තියාගන්න එතකොට ඒ වාගේම යෝනිසෝ වංශිකාරය පාස්කරන මහන්සියන් යෝනිසෝ වංශිකාරය යෝනිසෝ වංශිකාරය කියන්නේ නුවණ වෙලා වාසය කිරීමනේ. බොහෝ විට ආයෝනිකෝ මනසිකාරය නිසා නමද ගමන් කරනවා හිත. නමද ගමන් කරපු හිත ආයෝනිකෝ මනසිකාරයෙන් නමද ගමන් කරවන හිත කොයිතරම් නරක තත්ත්වයට හරවනවාද කියන එක කියලා අවසන් කරන්න බෑ. මහා කාන්තාරයකට වැටෙනවා වගේ යටන් මෙතන ආයෝනිකෝ මනසිකාරයෙන් තල්ලු කරගෙන ගිය හිත අන්තිමේදී මහා කාන්තාරයකට වැටිච්ච සත්වයක් වාගේ වෙනවා. ආගක් මොලක් නැතුව. අදක් මොලක් හොයාගන්න බැරුව කරදර වෙනවා. එනිසා අයෝනිසව මනසකාරයක් බොහොම භයානක වරද කරුණක් බව සලකලා අයෝනිසව මනසකාරයෙන් පරිසම් වෙන මහන්සිකාන්තෝ. අයෝනිසව මනසකාරයෙන් අයින් වෙලා යෝනිසව මනසකාරයෙන් පරිත්‍ති කරන්න උත්සාහ ගන්න ඕනේ. හැම අවස්ථාවකදීම ඒක පිළිවිදුව තබා ගන්න ඕන. පිළිවිදුව විතක් තියා ගන්න ඕන. ඇතිලිච්ච හිතක් තියා ගන්න නරකයි. විවෘත හිතක් තියා ගන්න ඕන. ඒ වගේම ආලෝක සහිත එළියට හිත හිතක් ඇති කර ගන්න ඕන. ඒ එබඳු හිතට ඒක සම්පන්නයි. පිරිසිදු ඒක සම්පන්නයි. එතකොට ඒ විදිහේ තේජස් සම්පන්නව සදා පරිපූර්ණිත ඉතා වටිනායකක් වෙන බව මේ දේශනාවෙන් සඳහන් වෙනවා ඒ වගේම බලාපොරොත්තු වන්නා වන්දමත සමත භාවනාව දිනු කරගන්නට පුළුවන් විදර්ශනා භාවනාවත් හොඳට දිනු කරගන්නට පුළුවන් අඛණ්ඩව ගෙන යාම කියන්නේ මෙන්න මේ අඛණ්ඩව චිත්ත සංකාණය පවත්වා ගැනීම සත්‍යය නිසා මෙන්න මේ සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් කියන දෙකම වලින් ගෙන යන්නට පුළුවන් වෙනවා. යෝගාවතරයන් මෙන්න මේක දෙවට විකට අරගෙන තමන් කරන්නා වූ භාවනාව සම්පූර්ණ හොඳ භාවනාවක් කරගැනීමට වටිනා ප්‍රතිපරසහිත භාවනාවක් කරගැනීමට මහන්සි ගන්න ඕන. ඒ මහන්සි ගැනීම ඒ තමන් බලාපොරොත්තු වන්නා වූ අන්දමට සාමාන්‍යයෙන් අර දවසේදී මම පහම් වුණා මම ගාම අද පොලේ දවසේදී මහා පොල් දවසක් ඔය දවසේදී මම සාකච්ඡා කරනවා මේ දින කරගත්තා වූ දෙන්නේ සාවන් ඒ සත්‍යවන් මොනවාද සාපි